අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපි වැඩමුළු තුන්වෙනි දවසටත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙමින් අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරලා සතිವಾರය ආරම්භ කළ දින විදිහට අපි ඉල්ලා හිටමු මේ තරංගයි අවසරයි ස්වාමීන් වහන්ස අද දින ලිඛිත ප්‍රශ්න 9ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සතිය පිහිටුවීම සඳහා පර්යංක භාවනාව අත්‍යවශ්‍යමද සක්මන් භාවනාව මගින් හෝ ඉරියාපත භාවනාව තුලින් සත්‍ය අවබෝධය ලබාගත නොහැකිද පර්යංක භාවනාව මම දැන් මෙතන ලෙස මුලින්ම මෙනෙහි කරමි ඉන්පසු ආශ්වාස ප්‍රශ්වාසයේ නිරීක්ෂණය කරමි මේ අතරතුර වේදනාවන් ඇති වී සිත පිට යයි. නැවත ආනාපානය වෙත සිත එයි. නමුත් මම පර්යංක භාවනාව ඊතරම් සමාවන්න. නමුත් මට පර්යංක භාවනාව ඊතරම් ප්‍රිය නැත. කම්මැලි සහිතයි. පැය 1යි විනාඩි 15ක් විතර ඕනෙනම් පර්යංකයේ සිටිය හැකිය. වේදනාවට ප්‍රිය ගතියක්. එනම් එහි සතිය මනාව පිහිටුවේ හැකි නිසා ඇත. වේදනාවන් රහිතව සිටින විට පර්යංක භාවනාව එපා වේ. නිදිමත ඇති වේ. මෙය මගහරවා ගන්නේ කෙසේද? සක්මන් භාවනාව සක්මන තුලදී දෙපා කෙරෙහි සතිය මනාව බැඳී පවතී. සිත පිට ගියත් ආපසු ඉබේම මෙන් පතුලට සතිය යොමු වෙයි. සිත විවිධ වූ සිතිවිලි මවන බවත් එම අරමුණු එකක් පසු එකක් ලෙස වරහන් ඇතුලේ වැලක් ආකාරයෙන් එන බව වැටහුණි. එම අරමුණු පිළි නොගෙන් නොගත හොත් ඉක්මනින්ම නැතිවන බව වටහා ගතිමි. එබැවින් අරමුණු හා පතුල අතර සිත දෝලණය වන බව හැඟුනි. දෛනික කටයුතු ගෞරවනීය ස්වාමින් වහන්ස යෝගාවචර නො වූ බොහෝ කතාබහ සිදු කෙරෙන පිරිසක් මැද සතිමත් බව රැකගන්නේ කෙසේද අප නිශ්ශබ්ද වූ විට ලෝකයා අපිට විවිධ වූ පීඩාවන් කරයි කුරිරු පුද්ගලයෙකු ලෙස ආත්මාර්ථකාමියෙකු ලෙස නැතහොත් රාගික පුද්ගලයෙකු ලෙස හංවඩු ගැසීම සිදු කරයි. මෙබඳු තත්වයන්ට කෙසේ අප මුහුණ දිය යුතුයද? තවද සතිමත් වීම තුලින් කාය ජීවිත අපේක්ෂාව ගිලිහෙන බව දැනේ. වරහන් තුල සාමාන්‍ය හෝ බරපතල රෝගී තත්වයකදී වුවද වේදනාවන් කොපමණ දුරට දරාගත හැකිද යන්න නිරීක්ෂණය කිරීමට නිතර සිතදී ඖෂධ මගින් රෝගී තත්වයන් සමනය කර ගැනීමට සිත නොදී තවද එදිනෙදා කටයුතු වලදී කයට හෝ ක්‍රියාවට සිහිය යෙදවීමේදී බාහිර කටයුතු පිළිබඳ අවධානය බොහෝ දුරට ගිලිහි යයි කය ගැන ඇති අවධානය නිසා කළ යුතු කටයුතු අමතක වන බව වැටහි. වරහන් ඇතුලේ කුමක් හෝ දෙයක් අවශ්‍යයි. එය ගැනීමට ගිය විට ගැනීමට ආවේ මොකක්දයි කියා අමතක වේ. ගෙවිය යුතු බිල්පත් නිසි වේලාවට ගෙවීමට අමතක වීම රැගෙන ආයුතු භාණ්ඩාදිය මේ ආකාරයට ඇතිවන ගැටලු නිවැරදිව සිහිය පිහිටුවීම තුලින් අවම කරගන්නේ කෙසේද? තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහනය සැලසේවා. ඔය මේ වගේ හුඟා කොළුවේ දාගත්තොත් එකක්වත් විසඳෙන්නේ නැහැ. ඒ තමයි කමඨාන් සුද්ධ කරනට එක ප්‍රශ්නයකට හිත දැම්මොත් වැදගත්ම ප්‍රශ්නේ. ඒකට ඒක පිළිබඳව විස්තර කිරීමෙන් අනෙක් ප්‍රශ්න වලට යම් උත්තරයක් දෙන්න පුළුවන්. නිසා මේ මේ ලියුපු එක නම් මේ අහලා තියෙන ප්‍රශ්න වලින් කොයි එක සාකච්ඡා කරුවොත් හොඳයි කියලාද හිතන්නේ. මෙතන ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ නිසා තෝරලා දෙනවා නම් ඒක අපිට ගන්න පුළුවන් නැත්නම් අපි ආපහු බබා බාර දෙනවා යාටම. එකක් කියන්නේ. එතකොට ලේසි. ආණ්ඩි වුණත් ඉල්ලනකොට ගොඩක් දේවල් ගොඩක් ඉල්ලන්න බෑ එකක් ඉල්ලන්න. ඒතර ඒක නොදී බෑ. අර ගොඩක් ඉල්ලුවම වලිගේ තියෙන මොකක් හරි දීලා ඕන් දුන්නයි කියලා. ඒතර අර මුල් හරි මොකුත් නැහැ. අන්තිම දින එකක් දුන්නාට පස්සේ හා දුන්නනේ ඉල්ලීම් දුන්නනේ යන්න කියන. ඒ නිසා නිකන් අම්බුරාට මේ ප්‍රශ්න අහා ඉන්නව වෙනුවට අහන්න Tamanට අදාළ ප්‍රශ්නයක්. එතකොට ඒක විසඳුමක් කරන්න පුළුවන්. එහෙම නැතු අල්ලපු ගෙදර ප්‍රශ්නයි, ගෙදර ප්‍රශ්න ඔක්කොම ලයිස්තු ගත කරපුවාම ආගෙන ඉන්න මනසට මුල් ප්‍රශ්න මතක නැහැ අන්තිමට යනවා. මේ නඩුව පරාදයි. නඩුව විසිකරන. ඒ නිසා දැන් කියන්න නැත්නම් අයිතිකාරයට දෙන්න මේ අහලා තියෙන ප්‍රශ්න වලින් කොයි එක සාකච්ඡා කෙරුවොත්ද වඩාත්ම Tamanට මේ සාන්තියක් ගෙන දෙන්නේ ඔක්කොම හොඳයි. නමුත් අපිට එහෙම කර කර ඉන්න බෑ. ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්නෙට සභාවට ඒ කෙනා නැගිටලා උත්තර දෙන්න නැත්තම්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම සිව්වැනි වරටත් මෙහි පැමිණි යෝගිනියෙක් වෙමි පර්යංක භාවනාව මගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි සමබරව වාඩි වී ආනාපානයට සිත යොමු කරන විට ආශ්වාස ප්‍රස්වාසය උඩුතොල මත මනාව ප්‍රකට වේ ටික වේලාවකදී ආශ්වාස ප්‍රස්වාසය තුනී වී නොදෙනී යයි කයද සැහැල්ලු වී නොදෙනී යයි පසුව ටික වේලාවකදී නැවත හුස්ම හා කය දැනෙන්නට පටන් ගනී. මෙසේ මෙම සිදුවීම නැවත නැවත සිදු වෙමින් පැවතුණි. ඊයේ උදෑසන පර්යංක භාවනාවේදී හුස්ම රැල්ල නොදැනී කයද සැහැල්ලු වී නොදැනී ගියේය. එවිට මම දැනෙනවා දැනෙනවා ලෙස සිතමින් සතිමත්ව සිටියෙමි. එවිට බාහිර ශබ්ද ඇසී නැති යයි. කයේ වේදනාවන් ඇති වී නැති යයි. කලාතුරකින් යම් අරමුණක් ඇති වී නැති වී යනු මට අයිති දෙයක් නොවන ලෙස බලා සිටීමට හැකි විය. ඔබ වහන්සේගේ දේශනාවේ පරිදි එසේ සතිමත්ව සිටීම මට හුදු විනෝදාංශයක්ම විය. මේ මොහොතේ සිතෙහි කෙලෙස් නොමැති බව එම සමවන්න කෙලෙස් නොමැති බව මට ෂණිකව වැටහුණු අතර එය මට බලවත් ප්‍රීතියක්ද විය. මෙසේ ප්‍රමිදිත වූ සිතින් පර්යංකය පුරාවටම සිටීමට හැකිවිය. පර්යංකයෙන් පසු සක්මනේදීද එම කයේ සැහැල්ලු ගතිය හා ප්‍රීතිමත් බව දිගටම පැවතුණු අතර සක්මනද සතියෙන්ම සතුටින් කිරීමට හැකිවිය. මාගේ මෙවර භාවනා අත්දැකීම මෙසේය. ඉදිරියේදී භාවනා කටයුතු තවදුරටත් දියුණු කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේ සිදු කරන මෙම අමිල සාසනික මෙහෙවර চিරාත් කාලයක් සිදු කිරීමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඔ මේකෙදී අර තමන්ගේ කකුසල් සිද්ධ නොවන චිත්තක්ෂණයේ අඳුනගෙන ප්‍රීතියට පටන් ගත්තොත් අපේ දවසේ වැඩි වේලාවක් තියෙන ඒවයි තමයි. භාවනා නොකරත්. නැත්නම් අපේ තුප්පහි හිත වැරදිමයි හොයන්නේ. විච්චි වට පශ්චාත්තාප වෙනවා, කඳෝමයි කියනවා, අනිච්චන් දුක්ඛං අනත්තං කියනවා. අනිච්චන් දුක්ඛන් සංතාරේ බල්ලෙක් මැරිනා මහපාරේ කියලා උදේ ඉඳලා හැන්ද වෙනකම් ඕක තමයි තියෙන්නේ. භාවනා කරලා කොයි වෙලාවකරි එක චිත්තක්ෂණයක් ඇල්ලුවා නම් ඊට පස්සේ බලන්න ඒ වෙන චිත්තක්ෂණ කෝටි ගණන් තියෙනවා දවසේ. ඒක බලන්නේ මේක අදින්නේ අර කබරයා බලු කුණකට අදින්නවා වගේ. බල්ලා අසුචියට අදින්නවා වගේ. ඉතින් මේ නිසා බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි හිතපඤ්ඤස්ස පුද්ගලෝ උත්තරින් අප්පඩ විජ්ජන්තස රහත් වෙනකන් මහන්නේ ජීවිතේ හොඳ පැත්ත විතරක් බලපාලා සුභ පරමාහම් මේකටයි මෛත්‍රී භාවනාව කියන්නේ අපි ළඟ තියෙන්නේ මෛත්‍රී භාවනාව හයියෙන් කියනවා මම ඉන්න නගරේ මම ඉන්න රටේ සියලු දෙනා දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා හයියෙන් කෑ ගහනවා හැබැයි කවදාකවත් හොඳක් දකින්නේ නැහැ ඉතින් ඒකට ඒක නිකන් පරකාශයක් විතරයි. නමුත් එක චිත්තක්ෂණයක් හොඳට පట్టල වාඩි වෙලා මන්ද වාඩි වෙනවා. එතැයි බුරුන් පණ්ඩිතාංශ කියන උන්ට පට්ටමක් දානේ ඉතිරිලා යන වතුරක් ළඟට ගිහිල්ලා උතුරන ලිඳක් ගාවට ගිහිල්ලා බාල්දිය බාල්දිය ඇඟේ දාගන්නකොට කොච්චර සාන්තියක් දැනෙනවද? යෝගී මෛත්‍රී එක චේතනාවක් එනකොටම මම ඉන්නේ සුවසේනි. ඒක නිකන් හරියට 1000 ඉන්න මනුස්සයට වැල්ලොත් ටිකක් වක් කරනවා වගේ. අන්න එහෙම චිත්තක්ෂර එකක් දෙකක් අල්ලන්න භාවනා. අල්ලගෙන ඕක බවන්න. අපි එහෙම නෙවෙයිනේ අනික් ටික ඔක්කොම අල්ලනවා. අර හර්ගියක ගැන කතා කරන්නේත් නැහැ. හර්ගියකද ඒක නයි තින් දෙයක් නැහැ නේ මේ අරක නැති කරන්නේ කොහොමද? මෙයා හදන්නේ කොහොමද? එයා හදන්නේ කොහොමද කියලා දිග වැල්වට අරන් හදනවා. ඒකට අර සතිමත් චිත්තක්ෂණයත් මෛත්‍රී සාගත චිත්තක්ෂණයත් කෙලසෙනවා. කොහෙද යන කුණු කන්දලයක් එළියට අරගෙන මුළු දවස පුරාම පච්චත්තාප. ඒක නිසා මේ හොඳ පැත්ත බලන්න ඉගෙන ගන්න ඕන. ජීවිතේ හොඳ පැත්ත බලන්න යන එක තමයි කරණීයන් අත්ත කුසලේන යන්තං සන්තම් පදං අභිධමෙච්ච කියලා බුදුරජාණන් කියන්නේ. තමන් වහන්සේගේ අර්ථ කුසලයේ කරන්නා වූ විසින් සක්කෝ. සක්කෝ ජූච සූදුච හැකි සංඥාව ගන්න. මම මේ අනික් කට්ටියත් පව් කරනවා මාත් පව් කරනවා මම පව් කරපැත්ත බලන්නේ ඒගොල්ල කරන පව් බලන්නෙත් නෑ මට අනේ අකුසලයක් නැති චිත්තක්ෂණයක් ලැබුණා මම හිත ඒක දෙක තුන කර ගන්නවා වඩා වර්ධනය කර ගන්නවා කියලා ඒ සහැල්ලු තැනින් අහුවෙච්ච සුභ බරම කරගත්ත එකට යන්න පටන් අරගත්තොත් කොච්චර අපිට සන්තෝෂ වෙන්න පුළුවන් මේක බුද්ධෝත්පාද කාලයක් manussත්ත්ව ප්‍රතිලාභයක් ස්පිතාලේ කියලා බලන්න පිස්සන්කොටුවේ කියලා බලන්න manussත්ත්ව ප්‍රතිලාභේ හම්බෙලා කොර වෙලා අඳ වෙලා ඉන්න පිරිසුදියා. ක්ෂණ සම්පත්‍ය අපිට ඇවිල්ලා මේ වාඩි වෙලා ඉන්න පුළුවන් දවසට මෙච්චර ගාණක් පරියන්ක පරියන්ක්මන කරන්න පුළුවන්. සද්ධර්මයේ තියෙන සප්පුරුෂ සංසේ වෙන තියෙන ඕන පැවිදි වෙන්න පුළුවන් ඒතිෙදිත් මොනවද කල්පනා කරන්නේ. වැරදිච්චයි පෙරදිච්චයි. ඉතින් ඒකට මං කියන්නේ ජීවිතේ මල් විහිං පල්. මේ මූණ දිහා බලනකොට මට පේනවා ඔක්කොම එන ගාච්ඡ තෝම පිටලිවා. යාඩා වැටිලා තියෙන්නේ මේ නිකන් ගෑණි මැරිච්ච ගෙදර වගේ. සන්තෝෂෙන් හිටපල්ලා. මේ අපිට බැරි නම් මේ ලෝකේ සන්තෝෂෙන් ජීවත් වෙන්න මොකකටද පුළුවන්? අපි මෙච්චර සන්තෝෂෙන් ඒ වෙලාවේ එළඹ සිටි මොහොතෙන් ගත කරනවා. ඒක අකුසල් නැති බවත් වරින් වර වැටෙනවා. අකුසල් නැති අවස්ථාවල ඒකට තේරෙයි Tamanට. ජීවිතේ කොච්චරද කියලා ඉතින් සරුවචනසේ අහනවා. හරක් මරන මිනිස්සෙක් ගන්නයි කියලා සත්තු මරන. ඌ දවසේ කොච්චර පොඩි වෙලාද සත්තු මරන්නේ. අනිකල සත්තු මරන්නේ නැහැ. නමුත් ඌට අපි නමක් දානවා බුචර් බුචේරුවා. සත්තු මරණ එකයි කියලා හරියට පැය 24ම සත්තු මරනවා වගේ. මොකෙක්වත් මේ ජීවිතේ පැය 24 පව් කරන්නේ නැහැ. වැඩි හරියක් අපේ හිතේ තියෙන පිනේ. අපි අඳුරන්නේ අඳුනන්නේම ඇහැට වැඩිච කුණ. කෙලෙසේ. අකුසලයේ දරතේ පරිලාහය. ඉතිව ගැන කතා කරන එක තමයි පුත්තජන් ලෝ නිසා ඒ කටහඬ ඕනේ නැහැ. කතාව නැතුව හරි ගිය එකක් ගැන කතා කරන්න. සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදායි. මහණනි මම සුභය පරම කොටයි ඇත්තකයි කියමි මේ මෛත්‍රී චේතෝ විමුක්තිය ඔක තමයි සතිය කියන්නේ. ඒ නිසා ලියමන හොඳයි. ඒ දැකපු දේ බලන්න මේ උපලාගත් භාවනාවේදී එන සුභ බලන පැත්ත විතරක් නෙවෙයි. ඉතින් දැන් ජීවිතේ වැසිකිලි ඉන්නවා වැසිකිලි ඉන්න වෙලාවේ වැසිකිලි මල පහ වෙනකොට සුබයක් තියෙනවානේ. අවශ්‍ය වෙලාවට ගමනක් යනකොටත් තමන්ගේ මට්ටමේ යනකොට සුබයක් තියෙනවානේ. බත්ටි බෙදාගත්ත බත්ටි කනකොටත් තියෙනවානේ. එහෙම නැතුව මේක මේ මෛත්‍රි බුදුහාමරට නිකන් ඉඳ දෙයක් නැහැ නේ ඔබේ. එසා සුද්ධ කරලා බලාගන්න මේ කර්තර නැති හිත, කෙලස් නැති හිත, ප්‍රමෝද හිත, ඊට පස්සේ හිත කොච්චර අපි ළඟ තියෙනවද කියලා භවනා නොකරත් ඒක අගය කරන්න ගියාට පස්සේ යා ඉන්න හැම කෙනාම සතුටු වෙනවා. ඒ මිනිස්සේ එහෙම මිනිස්සෙක් ඉන්න තැනක නිබ්බුතානුන සාමාතා නිබ්බුතානුන සාපිතා නිබ්බුතානුන සානාරි යස්සයන් ඊදිසෝපති කියලා කිව්වේ බුදුහාමුදුරු බුදු වෙන්න ඉස්සෙල්ලා දැකලා කියසාගතවි. අනේ මෙවැනි දරුවෙක් ඇති පියෙක් සැනසුණා වෙනවා. මෙවැනි දරුවෙක් ඇති මවක් සැනසුණා වෙනවා. මෙවැනි පුරුෂයෙක් ඇති ස්වාමි දුවක් සැනසුණා වෙනවා. මොකද ජොලියේ ඉන්නවා. බුදු වෙලා නැහැ තාම. මේක නෑ උදේ ඉඳලා හැන්ද වෙනකන් ඇමරිකාවේ ප්‍රශ්නත් Tamange ඔළුවට ඉන්දියාවේ ප්‍රශ්නත් Tamange ඔළුවට ආර්ථික ප්‍රශ්නත් ඔළුවට දේශපාලනඥ ඔළුවට අරගෙන ඇදපන් වෛරෝ බරවාගේ කියාගෙන සෝරි කියලා හිතෙන. මේ අනුන්ගේ කුණු කන්දල් වලට අපි මේ පෙට්‍රල් පුච්චන. දැන් මියාවෝ කවුරුට කම් කම් වුණාට තම්බලා කන්න දෙනවනේ. ওই බුදිය ගන්න පැදුරක් එල්ල දෙනවනේ. කාලා බුදියල්ලා ගවෝ. සනසේ හිටපියවකෝ. මෙතෙන්ටත් ඇවිල්ලා අහන දැන් ගෙදර ගියාම කොහොමද ස්වාමීන් දැන් මේ වැඩේ ප්‍රශ්න විසඳන්නේ කියලා අර හම්බෙච්ච මලේ මේ ජීවිතේ කක්ක කරගන්න. මේ හම්බෙච්ච චිත්තක්ෂණේ කක්ක කරගන්න. ඒ වෙනුවට අඳුන ගන්න කෙලස් නැති හිතක් යන වෙන්නේ මෙහෙම එකක්. යමක් නොකරන වෙලාව සබ්බපාපස්සා කරන මොනවා කෙරුවත් අකුසල්. එහෙම කියනකොට නම් ටිකක් තරහ වෙයි මෛත්‍රිය. මොනවා කෙරුවත් අකුසල්. අත අපිට අත තියාගෙන ඉන්නකොට ඉස්ලාම් ප්‍රශ්න අහන සාන්ති ඉඳ ගන්න ඕනද භාවනා කරන්න නෑ නිවන් දැක්කට පස්සේ ඉඳ ගන්න ඕනේ මේ කරදර වලින් බේట్లా ඉන්න මේ නැත්තම් ඇවිල්ලා කතා කරනවා ඉඳගෙන ඉන්නවට ගන්න කතා කරන්නේ නෑ නැත්තම් බුදුහාමර බුදු උනාට පස්සේ මොකටද භාවනා කරන්නේ එහෙම නැත්තම් ගිහලා අහනවා සාන්ත බණකට එන්න වරින්න බැරිද පිරිතට වරින්න බැරිද පිරිත් තුලක් ගැට ගන්න බැරිද නෑ බුදුහාමර කරවන ඉන්න මෙහෙම කරන්නේ කවුරුත් එන්නේ නෑ ඒ ආනිසංසවත් තේරෙන්නේ නැත්තම් එහෙම සාමාන්‍ය ඵලයක්වත් තේරෙන්නේ නැත්තම් භාවනා කළා කොහේ ප්‍රතිඵල ලබන්නේ අපි කරබන් ඉන්නේ එපා කිසි කෙනෙක් තොපි එපා. මම ඉන්නේ ජොලියේ. මට දෙන්න මගේ පුංචි කාලේ මගේ විවේකේ දෙන්න. මම මේ හිටියව ඉන්නවා. ඉන්නේ. ඒ බුදුහාමරගේ අධිෂ්ඨාන ශක්තිය නිසා. එහිස ඇත්ත එක වහගෙන ඉන්න භාවනා කරනවා. අඩු ගන්න මේ වෙලාවේ ආමන්ත්‍රණ නැහැ. ඒ වගේ තමයි තම වෙලාවක හිත තේරෙන තමට ප්‍රමුදිත භාවයක් යමක් කරන වෙලාවක නෙමෙයි ඒක එන්නේ. යමක් නොකර සිටීමේ හැකියාව. සබ්බ පාවත්තා කරන. ඒකට කුසලස්ස උපසම්පදා. ඉතින් ඒක වැඩි කරගන්න බලන්න කියන්නේ මම මේ ටිකක් කතා කරන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව මාගේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි පර්යංකයේ හිඳ පර්යංකයේ හිඳගෙන ඉරියව්වට සිත යොමන විට සිතට විවිධ සිතුවිලි ගලා එන බව පෙනේ. එම සිතුවිලි නිසා සිතට නොයෙක් සිදුවින් සමවන්න සිතට නොයෙක් සිදුවී නොමැති බව මෙතන මේ එළිය තියෙන තැන මේ මෙතෙන් ආවනම් ලේසි. ඔය ඉන්නේ අඳුරු තැනක එක්ක ලයිට් එක දාලා දෙන්න. නැත්තම් කන්නඩ දෙක දෙන්න. ස්වාමීන් වහන්සේ පර්යංක භාවනාව මාගේ මූල කර්මස්ථානයේ පිම්බීම හා හැකිලීමයි. පර්යංකයේ හිඳගෙන ඉරියව්වට සිත යොමන විට සිතට විවිධ සිතුවිලි ගලා එන බව පෙනේ. එම සිතුවිලි නිසා සිතට සිදුවී සිදුවී නොමැති දෙයක් බව වැටහි. දුකේ කියලා තියෙන වාක්‍ය වැරදි ඒකයි ඔය කියවන්න බැරි ඒ වාක්‍ය ආයසරයක් කියවන්න. අන්තිම වාක්‍යේ එහෙමයි එම සිතුවිලි නිසා සිතට නොයෙක් සිදුවී සිදුවීම් සිදුවී නොමැති බව වැටහි. වාක්‍ය අංග සම්පූර්ණ. ඒකයි ඔය ලයිට් නැති එක නෙමෙයි ප්‍රශ්නේ. උඩුකයෙහි සැහැල්ලු බව ඇතුළත හිස් බව දැනේ. මෙසේ ඉන්නා විට සිතෙහි සැහැල්ලු බවත් සමගම නිදිමත ගතිය දැනි. වරින් වර ෂණිකව නිදා වැටෙන්නට ගනි. නිින්ද යන විටම ශරීරය පහලට නැමී ගැසී නැවත ශරීරය කෙලින් වන බව දැනි. සමහර අවස්ථාවලදී කයෙහි දරදඬු ගතියක් දැනේ. කයෙහි වේදනාවල් දැනේ. ඇතැම් විට සමහර කුඩා වේදනාවන් සහ සුළු සිදුවීම් නිසා සිතෙහි සියුම් ද්වේෂයක් හටගන්නා බව පෙනේ. ස්වාමින් වහන්සේ සක්මන සක්මන් සක්මන සක්මන් භාවනාවේදීද මෙසේම සිදුවේ. භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් කරුණාවෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. අර ඉරවිච්ච වාක්‍යය තමයි කමටහන තියෙන්නේ. කව කැමැති දීලීප එක්කනේ වාක්‍යය නැවත කියවලා දෙන්න. නැත්නම් අදහස් කරන්නේ මොකද්ද කියලා? ස්වාමීන් වහන්සේ කිසිවක් සිදු නොමැති වී හානියක් සිදු වෙලා නැහැ කියලා. ඒ කියන්නේ හිතවිලි තියලා බැලුවට හිත නරක වෙලා නැහැ. එහෙමයි. හිතට හිත කරදර ඇරන්නේ නැහැ. ඔය ඉස්සරහයි ඒ ඒ වාක්‍යෙට ඉස්සරහා තියෙන ඒවා ලියලා වැඩකුත් නැහැ. පස්සේ ලියව වැඩකුත් නැහැ. මොනව ආවත් ගණන් ගන්න නැහැ. හිත හිත මං කියන්නේ හිත කරදර ගන්න නැහැ. ඒ නිසා එන දේ එන්න අරින්න. අරගෙන බලන්න දී යටින් ගින්දර ගෙනියන හැටි. තමන්ගේ හිත කරදර වෙන්නේ. ඒ ආයුව යනවා. එතකොට එහෙමනම් අපිට එන දේ වලින් හිත නරක වෙන්නේ නැහැ. කරදර වෙන්නේ නැත්නම් පුංචි දේවල් එන එකද හොඳ බොරපතල කරදර එන එකද හොඳ? පුංචි දේවල්. නෑ ලොක්කෝ මෙව්වා එන්නේ ඒත් ගණන් ගන්න නෑ. ඒක නෙවෙයි බුදු දනන් දෙන අලගිරිය තගාවට යනවා. ගලපෙරන මොකුත් නෑ බුදුන්සේ ගණන් ගන්න නෑ මොකද ඒකනේ තේන්නේ නැතන නිකන් ආන හුණෙක් බුදුහාමර ඉස්සරහට ආවට කෝක ලියන්න දෙයක් නෑ නේ සූත්‍රයක් නෑ නේද ඒකට එන්නේ නාලාගිරිය ඇතා ගාලල්ල දුනු ආය වේතුවා ඉත වෙන්න තියෙන ඔක්කොම පෙරලෙන්න ආන කියන්නේ මොකුත් වෙන්නේ නෑ වෙනවා නම් ගෙදර ඇඳ උඩ හිටියත් වෙනවා ඒ නිසා එන්න ඒ වෙලාවට කියන්න ඕනේ එන්න තියෙන කරදර එන්න දැන් දැන් මම ලෑස්ති ඒ කාර්යයට මේ වැස්සක් එනවා මම උක රේන්කෝට් එකක් දාගෙන ඉන්නේ වැහැවම් මුරුගසම් වැත මට මොකෝ අන්න ඒ වගේ Tamanට හිතට තෙදාපු වෙලාවේ ඒ ආර්දනා කරාට කරදර එන්නේ නැහැ ඒක වෙනම කතාවක් නමුත් ඒ ආර්දනා පූර්වක හිතක් තියෙන්න ඕනේ අනේ මේ වගේ වෙලාවක එන්න තියෙන සේරම එන්න ආරින්න ඒ ඔක්කොම ලයිස්ට් කරනවා මේ ආවයි ඇවිල්ලා හලෝ කිව්වා ගියා හරියත් වෙනවා අයිබෝන් කිව්වා ගියා ඉතින් අපිට මොකෝ ගේසරයිඩ් එන්නේ නේ අයිබෝන් කිව්වා ගියා මිනිහා මිනිහා බලන්න ආවත් එකයි වෙට කොළදිමට ආවත් එකයි මුත්තිටුට ආවත් එකයි කතා කරුවා යන්න යන එකයි තියෙනවා. මේක මේ වැඩමුළුවේදී දැකපු එකක්ද නැත්නම් ඉස්සර ඉඳලා තිබුණ එකක්ද? දැන් දින කීපයක් තිස්සේ විඳින දෙයක්. කියන්නේ භාවනා කරලා තමන් උපයාගත්ත දෙයක්. එහෙමයි. ඉතින් ඒක යනකොට වේදනාව එන හරියට එන්න අරින්න, හිතවිලි එන හරියට එන්න අරින්න, ශබ්ද එන හරියකට එන්න අරින්න තමන් බලන්නේ ඒක ඇවිල්ලා නිකන් බුල්ඩෝසයක් වගේ චප්ප කරන ගියාට හිතට මුකුත් වෙලා නැහැ. ඒක මේ අර බුද්ධදාස හාමුදුරුවෝ කියනවා මේ තායිලන්තේ හිටපු මොකද බෙර්ලිගාල හාමුදුරුවෝ කෙනෙක්. ඒ හාමුදුරුවෝ කියනවා චිත්‍රපටි ශාලාවක තියෙන චිත්‍ර මේ තිරේ ගිනි කැන්දක් පෙන්වයි කියලා තිරේ පිච්චෙන්නේ නැහනේ. දියැලක් පෙන්වයි කියලා තිරේ පෙඟෙන්නේ නැහනේ. තෝකාන්ත දර්ශනයක් පෙන්වයි කියලා තිරේ අඬන්නේ නැහනේ. සුඛාන්ත චිත්‍රපටයක් පෙන්වයි කියලා තිරේ hina වෙන්නේ නැහනේ. මොන එක පෙන්නුවත් tire මොකුත් වෙන්නේ නැහැ. ඒ වගේ මේ මේ ජවනිකා මොනවා හිතේ නැටුවත් අන්තිමට හිත ඉතුරු වෙනවා. ඉතින් අපි අර ඉතුරු වෙලා තියෙන හිත දිහා බලනවා. ඔය ඕන එකක් ඇවිල්ලා යන්නයි. ඒ මොකක් හරි අත ගන්න ගියොත් එතන හිර වෙනවා. ආපු මොන දෙයකට හරි අපි ඇයි හොඳයි කියන්නේ ගියොත් හිර වෙනවා. ඒ නිසා එන කට්ටියට කතා කරලා යන්නයි. ඒ වෙලාවට ලොකුම වටෙන්න කියන්නේ. ඕනේ තන ඕන එකෙක් වරෙන් මොකද මම දන්නවා ගැලවිඥා. ඔය හැම විඥාකටම වැඩි ලොකු ගැලවිඥා. ඒ නිසා මේ වාක්‍ය කියවනවා නම් කොහොමද කියන්නේ දැන් සභාවට? කොහොමද ලියලා තියෙන්නේ කොහොමද? නිසා සිතට නොයෙක් සිදුවී නොමැති සිදුවී නොමැති බව වැටහේ. මුළු වාක්‍යෙම මාගේ මූල කර්මස්ථානයේ පිම්බීම මුළු වාක්‍යයම මම කියන්නේ ආයෙ ගෙනියන්න එපා සභාව සභා ලිපිය මුලට. ඒ වාක්‍යය මුලින් ඉඳලා කියවන්න. ස්වාමීන් වහන්සේ එපමණයි වාක්‍යෙම සිතුවිලි නිසා සිතට නොයෙක් සිදුවී නොමැති බව වැටහි. නොයෙක් කියන වචනේ වැරදිනේ. මොකද්ද ලියන්න උත්සාහ කරේ? එතන මම ලිව්වේ කිසිවක් සිදු වීමම ඇති බව. ඔය නොඑක් කියන වචනේ මේ නැස්චාත්ත දනවන. ඒතරේ කිසි වාක්‍යයට උක්තයක් ආස්ත්‍යයක් දෙන්නේ නැහැ. මගේ හිතේ හිත කරදර ඇවිල්ලා නැහැ. මේ ගොඩාක් දේවල් වෙලා තියෙනවා. මුකුත් වෙලා නැහැ. ඒක විශාල මේ ශක්තියක්. පෞරුෂත්වය කියලා කියන්නේ ඉතින් ඕකට ගෑනු කැමති නැහැ පෞරුෂත්වය කියනවා පෞරුෂත්වය පිරිමි කියලා නේ හිතන්නේ පෞරුෂත්වය කියලා කියන්නේ අදිෂ්ඨාන ශක්තියක් වෙනවා මොනවා ආවත් මට මොනවත් වෙන්නේ නැහැ කියලා. ඒකට වැඩි වැඩියෙන් කරදර වෙනකොට තමයි අදිෂ්ඨාන ශක්තිය තව වැඩි වෙනවා. ඊට වැඩි දෙයක් ආවත් මොකුත් වෙන්නේ නැහැ කියලා. ඒක ලියපෙකට මම ස්තුතිවන්ත වෙනවා. හැබැයි මොකක් හරි අර අන්ත භාග වෙලා ලියවිලා තියෙන්නේ. කොර වෙලා. කොයිස් කොටද ගියේ? සංගමිත්ත. ගාලි සංගමිත්ත ස්වාමීන් ආ. කියන්නේ සංගමිත්තාව. සතිපස්සු ගන්නට කියන්නේ තරංගලයම. නෑ ස්වාමීන් වහන්සේ. අපි මම දැනේ කවුරු හරි ගිහිල්ලා සතිපස්සලත් කියන්නේ. ඒ නිසා ලියන එක වාක්‍ය බොහොම ලස්සනයි. කියන්න ඕන දේ බොහොම හොඳයි. මේ ගොඩාක් දේවල් විස්තර කරනවා මගේ හිතට මොකුත් වෙලා නැහැ. නමුත් ඒකේ එලි බබා එලි දැකලා නැහැ. එලි දැක්කලා තියෙන්නේ විකාර රූපයක්. හොඳ හොඳ ලස්සන බබෙක් එළියට එන්න ඕනේ. නිසා ඒකමයි කමටහන ඉස්සරහ පස්සේ ලියලා තියෙන මොනවද තිබුණත් හොඳට බලන්න ඉන්න. ඒවට ගණන් කරන්න ගියොත් හැප්පෙන්න ගියොත් ප්‍රචාර කරන්න ගියොත් ඒව නතර වෙනවා. එහෙම නැහනේ. දැක්කට නොදැක්කා වගේ ඉන්න ගියාම ඒව යනවා. ඔක්කොම යනවා. ආන්නේ බලනකොට වෙන මොකක්වත් නැහැ. ඔය මොන තොවිලක් නැටුවත් මගේ හිත නරක වෙන්න දෙයක් නැහැ. චිත්‍රපටිය මොනවා පෙන්නුවත් තිරේට මුකුත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අර තින්නටාන් කියන ඒ ප්‍රසිද්ධ දේශකයා කියනවා වලාකුළු අඳුරු වලාකුළු ගියත් දූලි වලාකුළු ගියත් කැටිති වලාකුළු ගියත් සුදු වලාකුළු ගියත් අහසට මුකුත් වෙන්නේ අහස තියෙන ඊට ගව් ගානක් ඈත වලාකුළු කියන්නේ මේ පල්ලෙහා යන දේවල් අපිට මේ වලාකුළු ආපම ඉර වැහෙනවා හඳ වැහෙනවා වෙනම දැන ඔය ඉරට හඳට මුකුත් වෙන්නේ ආකාශයට මුකුත් වෙන්නේ ඔය වලාකුළුට උඩින් ප්ලේන් එකට ගියා ගියත් එහෙම එන හොඳට අහසගේ එළියට තියනයි කියන නිසා අපි මේ හඳන්නේ අර වලාකුළු වලට බයි වලාකුළුට මුලක් නැහැ කොහෙන් එනවද දන්නේ හැඩයක් නැහැ. ඔහේ පාවෙනවා. ඉතින් මේ පාවෙන ටිකට අපිට ඉන්න බැරුව අඬව ගන්නවා අල්ලපු ගෙදෙට්ට කියනවා කෑකොසම් ගන්නවා. ඉව්ව එන්නේ අඬ ආන්නේ හිත කරදර ගන්න දිගතිය හොඳට පුරුදු කරන්න. එදිනදා ජීවිතේ ධක්මනේ පරියන්ක ඕනම තැනක අපිට හම්බෙලා තියෙන අන්නේම හොදෝද පාවිච්චි කරන්න පුළුවන් හිතක්. වොෂබල් සුද්ධ කරලා ගන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරු දෙල තියෙන සබන් කැටේ තමයි සතිය කියන්නේ. ඕක පොඩ්ඩක් ගාලා හොදලා අරින්න. ආය සම්පූර්ණ පිරිසුදු හිතක් එනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මීතිරිගල භාවනා වැඩසටහන් කිහිපයකට පැමිණි අයෙක් වෙමි. මූල කර්මස්ථානයේ ලෙස ආනාපාන සතිය වඩමි. මගේ භාවනා අත්දැකීම් ලෙස මෙය ඉදිරිපත් කරමි. පර්යංක භාවනාව පර්යංකයේ වාඩි වී හුස්ම රැල්ල මනාව පිරික්සමින් ඉන්නා විට ටික වේලාවකින් මට මගේ කය පිළිබඳ දැනීමක් නොමැතිව යන අතර ඊටාම දැඩි නිහඬියාවක් දැනේ. වාඩි වී සිටිනා මා ජලබඳුනක ගිලෙන්නාක් මෙන් මට දැනේ. නැතහොත් මා අවටින් ජලය වැනි සැහැල්ලු යමක් ලා රන් පැහැ වටපිටාවක් තුල ක්‍රමානුකූලව ඉහළට නගින ලෙසක් දැනේ. මෙවිට කය කයට මෙවිට කය මගේ පාලනයකින් තොරවන අතර සිත ඊතා සැහැල්ලුවට ඉහළ නැගී මේ සියලු අවස්ථාවල මා මූලික කර්මස්ථානයේ සිටින බවත් අවශ්‍ය නම් සිත හුස්ම රැල්ලට තැබිය හැකි බවත් අත්විඳිමි. මෙලෙස ටික දිනක් මෙම සැහැල්ලු නිහඬියාව අත්විඳිමින් සිටි අතර පසුව භාවනාවට වාඩි වී තත්පර කිහිපයකින්ම මෙම தത്വයට පත්වීමට හැකියාව ලැබුණි. ඉනික්බිතිව දිනක භාවනාවේදී ඈත අහස වැනි තැනක සිත ඊතා වේගයෙන් එහා මෙහා කැරකෙමින් උඩට යටට යමින් වලාකුළු හා අලංකාර දිව්‍ය විමාන වැනි දේද පසු කරමින් මා සිටින ස්ථානයෙන් බොහෝ ඈතට යන බව මට දැනුනි. මා පුදුමයෙන් එහෙත් වැටි විදෝයි යන බියෙන් වඩා සැලකිලිමත්ව බලාගෙන සිටියෙමි. පැය භාගයක් පමණ මෙසේ කරක් ගැසූ සිත වාඩි වී සිටි මගේ ශරීරයට නැවත පැමිණෙන ලදී. මෑත දිනක සවස් වරුවේ භාවනාවේදී එලෙසට ටැංකියක් තුලට වේගයෙන් කරකවා දමා ගසන ලද ගලක් වමට දකුණට කැරකෙමින් වේගයෙන් පහළට ගලා බසිනාසේ මාගේ සිත මහ පොළොවටත් වඩා ගැඹුරට ගලා බසින අයුරුත් ශරීරය කිලිපොලා යන ගතියකුත් සහිතව මට දැනුනි. කන් දෙක අගුල් වැටෙන්නාක්සේ දැනුනි. මා ඊතා ත්‍රිවුර සංහිඳියාවකින් මෙම අත්දැකීමට මුහුණ දුන් අතර හදවතේ වේගවත් ගැස්ම පවා මට දැනුනි. දැන් තවදුරටත් පර්යංකයේදී මා දැන් අත්විඳින්නේ මම දැන් මෙතන ලෙස සිත කය තුලට ගන්නවත් සමගම ලා රන්වන් හා රිදී පාට ආලෝකය පිරි වටපිටාවකට සිත පාවී යන ආකාරයයි භාවනා ශාලාවේ වාඩි වී සිටින මාගේ ප්‍රතිරූපයක් එම නිහඬ පරිසරයේද පවතින බවත් එම පිරමිඩාකාර හැඩය ක්‍රමයෙන් දියාරු වී ගොස් ඊතා සිහින් අංශු බවට පත්වන අයුරුත් මට දැනේ. එම නිහඬියාව විඳගෙන මම ඔහේ බලා සිටින්නෙමි. වෙනදා මෙන් සිතේ දැනෙන නිහඬියාව සමග පැන නගින ප්‍රීතිය දැන් සිතට නොපැමිණේ. එහෙත් අති මහත් විවේකයක් දැනේ. මා කරන්නේ වාඩි වී විවේකීව සිටින සිත දෙස බලා සිටීම පමණි. සාමාන්‍ය ජීවිතයේ මා අද්දුටු සාමාවන්න සාමාන්‍ය ජීවිතයේ මා අත් නොදුටු මහා විවේකයක් හා නිහඬියාවක් සියල්ල මදකට අත්හැර භාවනාවට වාඩිවන මට දැනේ. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම යටතේ භාවනාවට අත්පොත් ලැබූ මාහට දැන් සිත යනු කීකරු කළ හැකි උපකරණයක් ලෙස දැනි. වෙනදා තරම්ම අටලෝ දහමට කම්පාවන ගතියක් සිතේ නැත. එසේ වර එක කම්පා උවද ෂණයකින් එය බුදුදහමට ගලපා අකම්පිතව ඉදිරියට යන මග අපට කියා දුන්නේ ඔබ වහන්සේයි. බුදු බුදුදහමට අනුකූලව අකම්පිතව සිත රැක ගැනීමේ අභ්‍යාසයේ අපට කියා දෙන ඔබ වහන්සේට පතනා බෝධියකින් නිවන් සුව අත්වේවා. ඉදිරි භාවනා කටයුතු වලට සුදුසු උපදේශක් ලබා දෙන සේක්වා. ඉතින් මේ භාවනා කරන ඔක්කොමලා උතෙන් යනවා. ඉතින් ගියාට පස්සේ මේක හුදේකලාවක් විදිහට නෙමෙයි තේරුම් ගන්න කම්මැලි, පාළුයි, නිදිමතයි, එපා වෙනවා. ඒකාකාරී කියලා ඉතින් ඒකට පයින් ගන්න. මේක හරියට මේ තමයි හුදේකලාව මේ තමයි විවේකය මේ තමයි ප්‍රීති ප්‍රමෝදය මේ තමයි ප්‍රීතිය මේ තමයි සති සම්පජඤ්ඤය මේ තමයි පස්සද්ධිය මේ තමයි සුඛය කියලා ගත්තොත් ওই නංවනන් ටික අයින් වෙලා ඕන්න හරියට මොකක්වත් නෑ ඔය දාන නම විතරයි ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් ඔක්කොටම මේ සත්‍ය තියෙනවා තිබුණාම කියනවා වන්දනාව වන්දනාව යන්න අපේ කාරණාව මට හරි පාළුයි ළමයෝ කියලා ඔන්න වන්දනා කරන් දාගන්න විවිධයක් හම්බෙච්චා මොකද මේක පේන්නේ කොන් විල්ලක්, තනි විල්ලක්, පටු විල්ලක්, ඒකාකාරී වීමක් කියලා. කවදා හරි මේකටයි බුදුහාමුදුරුවෝ උදේකලාව කිව්වේ. මේකටයි බුදුහාමුදුරුවෝ විවේකයේ කිව්වේ. බුදුහාමුදුරුවෝ ලයිස්තුවක් දෙනවා. ප්‍රමෝදේ, ප්‍රීතිය, සතිය, සම්පජාඤ්ඤේ, පස්සද්ධිය, සුඛේ. ඉතින් ප්‍රමෝදය අපිලා එක හරි අයිස්ක්‍රීම් වගේ තේරෙනවා. ඊට ඊට පස්සේ ප්‍රීතිය එනවා. ඒතකොට වැක්කිරෙන ගණිත සති සම්පජාඤ්ඤ වෙලා පස්සද්ධියට ගිහිල්ලා සුඛයට යනට අර අර සෙල්ලක්කාර තරුණකම නෙවෙයි තියෙන්නේ බොහොම තලතුණ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ අපි මේ නොදකින් නොපතන් කියලා විහි කරන මේ කම්මැලිකමට තමයි බුදුහාමුදුරුවෝ නංවණක් දාලා තියෙන්නේ. කවදාද අපි ඔය නම් මාරු කිරීමට උපැන මේ පුසාවියට කේසයක් දාලා ඔය නම මාරු කරන්න. කම්මැලිකම නීරසකම කියන එකට හුද්දේ කලාව කියලා දාන්න. විවේකයේ කියලා දාන්න. පිරිච්ච ගතිය කියලා දාන්න. සම්පත්‍ති කරගතිය කියලා දාන්න. ඒකට මේ වන්දනා ගමන් දාගන්න යන්න එපා. දාගත්ත ගමන් පෑදීදියට බොරදියෙක් වෙනවා. ජීවිතේ මල් විහිං පල්. ඉතින් මෙතන කවුරු හරි ඉන්නවද එහෙම පාළු ගතිය නොදැනිච්ච කෙනෙක් මේ වෙනකොට භාවනාව එන වෙන්න බෑ. නැතුණා මේක පාළුවකට දාලා කුණු කුරියට විසිකු. ඉතින් කවදාද අපි මේක භාවනා ප්‍රයෝජනයක් භාවනා ලැබිච්ච සුභාසින්තනයක් සතියේ තියෙන බවට ලකුණක් කෙලෙස් නැති ලකුණක්. අනේ මේක ප්‍රමෝදයක් කරගන්නේ මං කවද්ද? තරුණ ප්‍රීතියක් කරගන්නේ කවද්ද? ප්‍රීතියක් කරගන්නේ කවද්ද කියලා දැනගන්න කවුරුවක්වත් ඕනේ නැහැ. බ්‍රහ්මයා ඕනෙත් නැහැ, මාරයා ඕනෙත් නැහැ, බුදුහාමුදුරුවෝ ඕනෙත් නැහැ. මේක අඳුරා ගන්න ක්‍රමී. වයසට යන කට්ටියට පුදුමාකාර බඩ දනවනේ. ඇයි ගෙදර බැල්ලියකට තරම් අහලකන්නේ නැහනේ. හොරයිසි හොරියසි බැල්ලියකට තරම් අහලකන්නේ නොසලකපුවාම කියනවා බලන්නකෝ. දැන් හැදෙනේ කාලා. අපිට මේ ඕරියයිච්ච බල්ලිකුට තරම්ව සලකන්නේ නැහැ නේ කියලා කියනවා. මේ විවේකයේ දෙන්න අර මිනිස්සු විවේකයේ දෙනකොට මෙයාට ඕනලා තියෙන්නේ විවේකේ නෙවෙයි. ඒක කම්මැලිකමකට දාගන්න. මන්ට මූණ ටික බලනකොට සෝරි කියලා හිතෙනවා. <laughs> ඒ මේ මං කියන එකටත් මං කියන එකත් කම්මැලිකමට අරගෙන. මට නම් ඒක එනකොට ඕගොල්ලන් කම්මැලිකමවත් මට ජොලියක් තියෙනවා. මම දන්නවා කෙලවගෙන තියෙන්නේ, වරද්දාගෙන තියෙන්නේ. sorry. මේක තමයි භාවනා ගැන මෙහෙ නිතන්වන්නේ දෙන මොන බඩ කඩතුවක්වත් නැහැ. අපි කියන ওই කම්මැලිකම කියන එකට හුදකලාව කියන නම දාපන්. ඒ දිගටම භාවනා කරපන්. භාවනා කළොත් නම් පොඩ්ඩක් වෙනස් කරපන් කවුද එපයි කියන්නේ අපි. මේ පාළුව වෙනකොට හුදකලාව වෙනකොට පාළුවේකට හුදකලාව කියලා දාගත්තාම කවුද විරුද්ධ වෙන්නේ අපි? අපිම තමයි ඒක උදකලාව පාළුව කරගෙන අපි එක එක වැඩ දාගන්න. මේ මමයා ලොක් කරලා පෙන්නන. මමත් වැදගත්ෙක් කියලා පෙන්නන. උදකලාවට යනකොට මම නිකම්ම නිකන් සිරිබිරිස් වෙලා නිකන් වෙලා යනවා. ඒ නිසා මේ අත්දැකීම නම් මෙතන ඉන්න ඔක්කොම ලැබලා තියෙනවා. නමුත් මේ වගේ රචනයක් ඒ කටියට ලියන්න බෑ. මොකද හේතුව ඒගොල්ලෝ හිතන්නේ ඒක කොන් කොන් විල්ලක්, රහෙන් තල්ලු වීමක්, පාළු වීමක්, නිකමෙක් වීමක්, නෝන්ජලියෙක් වීමක්, කියලා පැත්තකට දාන එක කවදා හෝ බලන්න බුදුහාමර පෙන්වන්න හදන ක්‍රමයට සම්මා දිට්ඨිය හදලා සම්මා සංකප්පේයි. එදාට තේරෙයි අපි ලබලා තියෙන ජීවිතය කොච්චර වාසනාවන්තද කියලා. විහිම්පල් කරගන්න තු මේ වගේ රචනා ලියන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි අවසරයි ස්වාමින් වහන්ස දෛනික කටයුතු ඉක්මනින් තරහා එන නොරිස්සුම් සහගත ස්වභාවයක් මා තුළ ඇතිවන බව මම දනිමි. නමුත් මෙම ස්වභාවය කායික ක්‍රියාවකින් හෝ වචනයකින් ක්‍රියාත්මක කිරීමට මම කටයුතු නොකරමි. සතිමත් භාවයේ තුලින් මෙම தત્ත්වය මගහරවාගෙන සිටිමි. නමුත් සිතේ ද ඇතිවන මෙම ස්වභාවය සතිමත් භාවයේ තුලින් නැති කරගන්නේ කෙසේද? වරහන් ඇතුලේ මට මෙම ස්වභාවය එන්නේ හුදකලාවට, නිහඬ බවට මගේ ඇති කැමැත්ත නිසායයි මට සිතේ. ඇති වී ඇති මෙම తත්වය මගහරවා ගැනීමට ඔබ වහන්සේගේ කාරුණික අනුශාසනාව ලැබෙත්වා. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ උතුම් වූ නිවනින්ම සැනසේවා. ඔය මේකේදී මේ වගේ දෙයක් ඇවිල්ලා අපි <coughs> වචනකින් හෝ ක්‍රියාවකින් ඒ නුරුස්නාගතිය හෙලි කිරුවොත් අපි කියන එකට වීතික්‍රම භූමිය කියලා. කෙලස් වීතික්‍රමණය වෙලා. උල්ලංඝනය වෙලා. ඒක විතිකම් භූමිය. ඒක එළියට යන්න දෙන්නේ නැතුව වචනයක් කතා කරන්නේ නැතුව ක්‍රියාවක් කරන්නේ නැතුව නතර වෙනකොට කියනවා පරිඋත්ථාන භූමිය. නැගිටලා ඉන්නේ හැබැයි එළියට ගිහිල්ලා නැහැ. ඒතකොට ඊට යටින් තියෙනවා මේක ඇවිල්ලා තියෙන මේ හුදෙකලාවට කැමැතිකම ආදි වශයෙන් යටිමුත් වැඩ කරන අනුසේ ධර්ම වගේක් තියෙනවා. ඒ නිසා මේ தත්වයටදී ඉස්සර නම් අපි ආපු ගමන් ගැහුවා බැන්න කටයුතු කරා ඉවරයි. ඒකට හැබැයි විචක්‍රම වෙලා තව කෙනෙක් තැලිලා ප්‍රශ්න ඇති වෙනවා. දැන් නැහැ. දැන් ඒකෙන් අල්ලගෙන තියාගන්න පුළුවන්. විතික්‍රමයේ වෙන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ සීලේ පැත්තෙන් කැඩෙන්න දෙන්නේ නැහැ. නමුත් පරිඋත්ථාන වෙලා තියෙනවා. එතකොට හිතෙනවා මේ පරිඋත්ථාන වෙන්න හේතුව මට නුරුස්නා ගතිය එන්න හේතුව ශුන්‍යාගාරේ අබිරමාමීති කියලා මම හිස්කයක් හුදකලාවක් අබිරමණය කරන නිසා කරදරවලට වෛර කරනවා. එතකොට පේනවා මේ කරදරේ නෙමෙයි ප්‍රශ්නේ මේ ශූන්‍යාකාරයට කැමති නිසයි මට මේ කරදරයක් වෙලා පේන්නේ. ඕක හොඳට බලන ඉන්න වීතික්‍රමණය වෙන්නේ නැහැ නේද? දැන් පරිඋත්ථානේ තියෙන්නේ. ඉතින් ඔය පරිඋත්ථානට වෙන්න ආරින්. මට හිතේ නුරුස්නා ගතිය වැඩෙනවා. ඒක නිසා ඔය රසියා රුසියාව ලියවිච්ච පොතක තියෙනවා යම් කිසි කෙනෙකුට සතිය හිතේ පිහිටියා නම් ලකුණු හතරක් එනවා. එක තමයි නුරුස්නා ගතිය. වෙද්ද අපි එළියට පතපත ගහලා ගසලා දානවා දැන් සතියෙන් කරන්නේ නැති නිසා ඒක කාගෙන ඉන්නකොට පෙන්ටප් වෙනකොට නුරුස්නා ගතිය එනවා. ඔය තව ටිකක් එහාට ගියම තමංග විචින කරගන්න පටන් ගන්නවා. මං වගේ මිනිස්සු බලුකේ භාවනා කරන්න ගියත් මේව එනවා නේ කියලා. තව ටිකක් එහාට ගියම ඒ ඉව ඇති කරන අනුන් විචින කරන තැනට යනවා. මේ මිනිස්සු අහලා කන්නේ මේ භාවනා කරන අයට කියලා. ඉන් එහාට ගිය ගමන් මේ ලෝකේ නම් කවදාකවත් පිළිලක් ඇති එකක් නෙවෙයි. මේක මට්ටම් කරන්න මේක රවුම් එකක් කියලා ලෝකෙ කෙලින් කරන්න හදනවා. ඉතින් ලකුණු හතරම නරක ලකුණු. හැබැයි සතිය තියෙන බාට ලකුණු. ඉතින් අපි මේකේ තියෙන සුබ පැත්ත කවද්ද දකින්නේ? මට මේ නුරුස්නා ගතිය ආවේ සතිය නිසා. මට මේ තමන් පිළිබඳව චෝදනා කරන ගතිය ආයේ මම වෙනදට වැඩිය මේකට සංවේදී නිසා. මට අනුන් වැරදි කරනවා පේන්නේ. මම මේ අංග සම්පූර්ණ අකුරට වැඩ කරන ලෝකයක් බලාපොරොත්තු වෙන නිසා. මේ ඔක්කොම මට ආවේ සතිය නිසා. නිසා එකක්වත් වීතික්‍රමණය නැතුව ඕම කරගෙන යනකොට තේරෙවි මේ තුවාලේ සනීප වෙන ලකුණු. තුවාලේ සනීප වෙන තුවාලේ හොදලා බේත් දාන්න රිදෙනවා. ඒක හෙලිකරීමෙන් සබාවකට ප්‍රශ්නයක් විසඳෙනවා. සබාවකට කරුණු එකතු වෙනවා. ඒක නිසා භාවනා කරන්න ගියාට පස්සේ වින්දට වැඩිය සරුවත් chance පෙන්නවා වනමුඛේ පෑදුවා වගේ කියලා. තුවාලේ බෙහෙත් දාන්න සුද්ධ කරපුවාම කුලං වැදුනත් විදියට. ඒක යෝගාවචරය දැනගන්න ඕනේ. ඒකයි අපි මේ වගේ විවේක ස්ථානයකට ඇවිල්ලා අපි කටයුතු කරන යනකොට සනීපුණාට පස්සේ හරි. ඒ නිසා මේ නිරීක්ෂණ තුනම හොඳයි. විචක්‍රමණය වෙන්නේ පරිඋත් ทาน යට අවිල්ලා තියෙනවා. ඒ පරිඋත් ทาน ට හේතුව මගේ රුචි අරුචිකමක් තියෙනවා. මම මනාපයි හුදේකලාවට. ප්‍රශ්නයක් නැහැ. එකක්වත් හරි වැරදි කියන්නේ නැහැ. ඔක දිහා බලාගෙන ඉන්න. මොකද බය වෙන්න දෙයක් නැහැ නේද? විචක්‍රමණය වෙන්නේ නැහැ නේ. අතින් පයින් වැඩ කරන්නේ නැහැ නේ. ඒ කියන්නේ අපි දැන් ඉන්නේ මූණ දීලා ඉන්නේ නීවරණ පහට පරිඋත් ทาน කෙලෙස් වලට. ඒක දිහා බැලීමම ඒ දැන ගැනීමම ඒ කෙලෙස් දුර්වල වෙනවා. ඒවත් එක රණ්ඩු කරන්න යන්නේ නැතුව මේක හොඳ දෙයක්. සතිය තියෙනකොට ඇති වෙන දෙයක්. සතිය වැඩ පටන් අරගෙන තියෙන්නේ පුළුවන් තරම් බලන්න හම්බෙන හම්බෙන වෙලාවේ මූල කර්මත්තාණ්ඩ හිත දාලා මෙනෙහි කරමින් හෝ සක්මන පරියන්කේ අරමුණට එල්ල කියලා තියෙන මූණට මූණ දාලා ඉන්න වෙලාව වැඩි කරන වැඩි කරන යනකොට ඉබේම ওই පරිඋත් ทาน කෙලෙස් පෝර නැතුව වතුර නැතුව වියකිලා යන්න පටන් ගන්නවා. මිලාන වෙලා යන්න පටන් අර ගන්නවා. හැබැයි අරමුණේ ඉන්න ගතිය වැඩි කරන්න උනන්දු වෙන්න කියන එකයි දෙන්න තියෙන උපදේශය. අතිපූජනීය ස්වාමින් වහන්සේ ඊයේ දිනයේදී මූල කමඨහන පිළිබඳව විස්තර අඩුවෙන් ලියවුණු නිසා නැවත ලියමි. මම දැන් මෙතන ලෙස ආරම්භන පර්යංක භාවනාව ආරම්භයේදී හුස්ම රැලි දෙක තුනක් පපුවේ ඉහළ පහළ යාමත් සමගම සිදු වෙමින් ක්‍රම ක්‍රමයෙන් ත්‍රිවුර වන ත්‍රිවුර බව අඩු වී සියුම් වෙන බව හසු වේ. අනතුරුව මාහට සම්බන්ධ සිතුවිලි දාමයක් පැමිණ කෙමෙන් අඩු වී යයි. ඉන්පසු අවස්ථාව පිළිබඳ මතක තබා ගැනීමක් කළ නොහැක. ඒ මොහොත තුල ඊතා හොඳ සතියක්ද පවතී. සිහිය ඉඳගෙන සිටින අසුන තදවීමටද හුස්ම දෙසටද ආදී වශයෙන් යොමු කළ හැකිය. සියුම්ව දැනි මේ අතරතුර වේවා ඔබ වහන්සේට වාර්තා කරන ආකාරයේ සියුම් කතාවක් සිදුවන බව දැක ඇත. නිදිමත වෙත යාමට ප්‍රථමයෙන් විකාර රූපී සිතුවිලි හටගන්නා බව අත්දැක ඇත. එයත් හසු නොවි නින්දට වැටුණ හොත් ඔළුව කඩා වැටෙන ෂණයේම නැවත භාවනාව පෙරකී තත්වයට පත්වේ. දියුණුව තකා උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය වේවා. මේකෙදී සාමාන්‍යයෙන් අර ආනාපාන සති පොත ලියනකොට ලොකු සංචය මතක් කරා. අපි ආනාපාන සතිය ඉස්සර කරන කෙනෙක් නම් බිම්බි මැකිලිම නා ඒ විදිහට හිතා ගන්න. ආනාපාන දැම්මන පස්සේ ආනාපානිය ආධුනිකයට දකින්න හම්බ වෙන ටික ගොරෝසු ආනාපානයක් තමයි. මේ ආධුනිකයට හුරු නෑ තියුන් ආනාපානද. ඒ නිසා පටන් ගන්නකොට වෙන්නේ ගොරෝසු ආනාපාන. ඒක දිගේම කලබල කරන්නේ නැතුව යන්න පුළුවන් නම් එහෙම නැත්නම් වෙන ප්‍රධාන බාධා නාවොත් ආනපර ඉන්න බවට ලකුණ තමයි ඒකේ එන්න එන්න සියුම් වෙනවා. ඊට පස්සේ ඒ යෝගාවචරයට ඒක වාර්තා කරගන්න පුළුවන් වුණොත් එනම් කියලා දෙන්න පුළුවන් හරි වැඩේ හරි දැන් ඔය සියුම් භාවයේ දිගේම යන්න අරින්නේ කියලා. දැන් මේ යෝගාවචරය ලියනවා මට මුළු ධානාපණේ ගොරෝසුට පේනවා. ඊට පස්සේ තීව්‍රභාවය අඩු නැහැ. ඉන් එහාට යන ටිකට මොනවා වෙනවද කියලා කියන්න බෑ කියලා. ඒක හොඳ නිරීක්ෂණයක්. ඒකටත් කියන්න තියෙන්නේ ගොරෝසු ආනාපානේ සියුම් වෙලා අතිසියුම් වෙන තැනට යනවා. සුකුම අතිසුකුම තැන. එතන තමයි ධර්ම ඕජාව ටික තියෙන්නේ. එහෙම නැත්නම් ධර්ම ගොබේ කොටස. එෂාර ගොරෝසු ආනාපානේ දැක්කා සියුම් වෙනවා දැක්කනම් එයා දැනගන්න ඕනේ ඉස්සරහට යන්නේ නොදැනෙන තැනට. ඒ නිසා දන්නා තැන සිට නොදන්නා තැනට යන්න හදනවා කියලා කියන්නේ අපි ටෝච් එකක් නැතුව හැන්දෑවේ ගමනක් යනවා. එන්නේ එන්නේ එන්නේ එන්නේ රැ වෙනවා. තමයි දැනගන්න ඕනේ. ඉතින් ඉස්සරහට යනකොට මේ කරුවලේ තමයි තියෙන්නේ. අර ආපු එකකින් යන්න බෑ. හැබැයි ඉතින් රෑ වෙන එක දන්න. ඒ වගේ වයසට යන එක තමයි හැමදාම සිද්ධ වෙන්නේ. තියෙන දේ නොපෙනී යාම තමයි තියෙන. ඒකට Nirodhe කියලා කියන්නේ ඕකට තමයි. ඕක තමයි තුන්වෙනි ආර්ය සත්‍යය. මේ Nirodhe දැක්කා නම් දැන් Nirodhe පැත්තට යන බව දැක්කා නම් ඒකට අනුග්‍රහ කිරීම තමයි Nirodha ගාමිනී ප්‍රතිපදාව කියන්නේ. ඒ සගොරෝසු එක දැකලා තියෙනවා, සියුම් එක දැකලා තියෙනවා. දැන් තියෙන අති සියුම් පැත්තට යනකොට දන්නේ නැති බව දන්නවා. ඒක විශාල දැනුමක්. දැන් තියෙන එක දැනගන්න විදියට එතකොට අපි හරියට අන්ධකාරය යනකොට අඳු දැන් යන්නේ හැර පිටියක් කරන රෑ. කරවලි. දැන් රෑ වෙලා. ඒකට අකුණක් ගැහුවේ කියලා හිතන්නේ. එතකොට ඒක පාරට තමන් ආපු පාර චිත්තක්ෂණයට පෙන්නලා නැති වෙලා යනවා. ආන්නේ වගේ තේරෙනවා. මේ දන්නා තැන සිට නොදන්නා තැනට යන්න බැරි බුදුන් කිරේ සද්ධාව නැති නිසා. සැකේ. විචිකිච්ඡා. නමුත් Taman ආවේ ගොරොසු දැනලා සියුම් තැනට දෙක දෙකනේ එළියේනේ. ඒකේ අතිසියුම් තැනට යන එකට දැන් සිද්ධ වෙන්නේ. ඉතින් එතෙන් ඉදිරියට යන්න නම් මම අමතක වෙන්න ඕනේ. මාන්නය අමතක වෙන්න ඕනේ. සද්දා තෘෂ්ණාව අමතක වෙලා බුදුහාමුදුරුවෝ පිළිබඳ වැඩි සද්ධාවක්. අට මේ අනාථ පිටික සිත්තුම උදේ රෑ පාන්දර නැගිටලා බුදුහාමුදුරුවෝ බලන්න යන්නේ වෙලාවේදී එළියට බහිනකොට විශාල එළියක්. එයා හිතුවේ එලි වෙලයි කියලා. මොකද බලාගෙන ඉන්නේ හෙට බුදුන් දකින්න යන. යනකොට සෝණක් ළඟින් යනකොට කරවල වෙලා, තක්කු මුක්කු වෙලා, බය වෙලා තියෙනවා. බයලා පස්සට ගත්තලු කකුල මම මේ රෑ හීනෙන්ද ඇවිදින්නේ කියලා. එතකොට තමයි దేవතාවියක් ඇවිල්ලා තියෙන උඹ ඉදිරියට තියෙන පියවරක් මෙන්න මෙච්චර වටිනකමක් තියෙනවා. ගන්න එපා බය පිටිපස්සට. සතං අස්සා සතං මොනවාද ඔහොම කියලා ඇත්තු 1000කට වැඩි වටනවා. ආශ්‍රය සීනාවකට වැඩි වටනවා. ගන්න එපා කකුල පිටිපස්සට. ඵලයන් ඉස්සරහට කියලා කියනකොට ආයසරයක් එළි වෙනවා. ඒ ශ්‍රද්ධාව අඩු වෙන හැටි, වැඩි වෙන හැටි. ඒ නිසා අත්සියුම් තැනට ගියා නම් ලොකු ජයග්‍රහණයක්. ඊගාට තියෙන අතිසියුම් තැනක් අන්තිම සූක්ෂමයි. අන්න එතෙන්ද ඇහක් පිට ඇහක් තියාගෙන හරියට එල්ලෙට තියාගෙන වැඩ කරගෙන යනවා වගේ කරන ඉදි කවදාත් අපේ මොලේ වෙලා නැහැ. අපේ මොලෙන් 102ක්වත් වැඩ කරන්නේ නැහැ. අපරාධ නිකන් මේ මිට්ට වෙලා තියෙන්නේ. ඉතින් කියනවා මොලේ අර කැලි මාරු කරන දැන් හෘදවත්වන හෘදවත්වක් ගන්න. කැවුත්තන අක්මාව දාන්න. ඒ නිසා අපි කවදා හරි ඉස්සරහට දවසක් වෙනවා මොලේ අයින් කරලා මොලයක් දාගන්න. ඒ කියල භාවනා නොකරන එකක මොලේ ගන්න. මොකද ඒක ෆ්‍රෙෂ්. වැඩ කරලා නැහැ කවදාකවත්. ගන්නවනම් කියන දේශපාලනච්ච එකක් ගන්න කියලා එක සත්ත පහකට වැඩ ගන්න. ඒ ඔක්කොම සෙක්‍රටරි කියලා වැඩ ගන්නේ බ්‍රේන් එක මාරු කරනවා නම් මාරු කරන්න කියන දේශපාලනඥයෙක්ගේ බ්‍රේන් එකක්. භාවනා කරන මිනිහගේ මොලේ වැඩ නැහැ. මොකද ඒක වැඩ අරන් අරන් හම්පඩ ගිහිලා තියෙන්නේ. භාවනා නොකරන එකගේ මරණ කොටත් බ්‍රේන් එක එහෙමමයි. කිසිම වැඩක් කරන්න යන්නේ මේ දන්න රාමුවේ මිසක්කා. පොඩ්ඩක් එහෙම වෙච්ච එක ඔන්න කොලෙස්ටරෝල් නැග්ගා, ඔන්න ටෙන්ෂන් නැග්ගා, ඔන්න ගිඩිනස් ආවා. ආයෙ විජහට ඇවිල්ලා අර අර පාරට දාගන්න. ඉතින් කොහෙද කාය ජීවිත নিরপেক্ষ ගතියක් එන්නේ? ඉතින් කොහෙද බුද්ධ ඇදහිල්ලක් එන්නේ? ඉතින් කොහෙද සද්ධාාවක් වැඩේ? ඉතින් ඒ නිසා තමයි ලොකු සාන්තිකේ ගොරෝසු හුස්ම බලන්න. ඒකට සියුම් වෙනවන වැඩේ හරි. දැන් මතක තියන්න අතිසියුම් වෙනවා. මේක ලියලා තියෙන එක මම දැක්කේ නැහැ කියලා. එතනයි ගැටේ ලිය වෙන තැන. ඒකට ලෑස්ති වෙන්න නම් මගේ ගති නැති වෙන්න. මාන්නේ නැති වෙන්න ඕන. තෘෂ්ණාව නැති වෙන්න ඕන. දැන් ඉතින් වැඩි ලෑස්තිනේ. පුදන්න බලන්නේ අනේකයි තියෙන්නේ. එතකොට තේරෙයි ධර්ම ගම්භීරත්වය. ඒකට ධර්ම ඕජාව කියලා කියනවා. එතන තමයි තියෙන්නේ. නිසා අනිද්දාසේ සූදානම් වෙලා යන්න. එතකොට තමයි තේරෙයි සූදානම් මනසට ඔක්කොම බයයි. ওই හැම කෙලෙසක්ම බයයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මාගේ මූල කර්මස්ථානය නාසිකාග්‍රයයි හුස්ම ඇතුළු වීම පිටවීම බලා සිටින විට හුස්ම වැටෙන බව තේරුණද නාසිකාග්‍රේ ස්පර්ශ වීම ඊතා ඉක්මනින්ම නොතේරී යයි. ඒ සමගම හිසේ රැල්ලක් වමේ සිට දකුණට යනවාක් මෙන් ධාතු ලක්ෂණ ප්‍රකට වේ. මම දැන් බලා සිටින්නේ ධාතු ධාතු ප්‍රකට වීමයි. එය නැවතුණ අවස්ථාවට නැවත හුස්මට සිත යවමි. මේ ආකාරයට දිගටම භාවනාව කරමි. සක්මන් භාවනාවේදීද නිතරම ධාතු ලක්ෂණ ප්‍රකට වුවද එයට හිත නොයොදා කකුල් පොළව ස්පර්ශවන තැනට හිත තබමි. සාමාන්‍ය ජීවිත කටයුතු වලදීද නිතරම ධාතු ලක්ෂණ පහළ වේ. ඒ අවස්ථාවවලදී එයට හිත යොමු කරමින්ම බාහිර වැඩ කරමි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. යම් වෙලාවක ධාතු ලක්ෂණ පහළ වුණා නම් මේ මගේ කය මේ මගේ කය නොවේ කියලා සීමාව නැතිලා මම මේ මේක මගේ කය මේ මම නෙවෙයි කියලා ගන්න තාක්කල් අපිට ධාතු පේන්නේ නැහැ. ධාතු ලක්ෂණ වලට ඇතුළ පිට වෙනසක් නැහැ. ධාතු ලක්ෂණට ආවට පස්සේ පණ තියනවද නැද්ද මොකක්වත් නැහැ නිසා අපි ධාතු ලක්ෂණට ගියාම අපි විශ්වගත වෙනවා. නිකන් පෙට්‍රල් ටිකක් වාෂ්පීකරණය වුණා වගේ. ආයෙත් මේ කට මේ බඩ මේ නහය මේ හරි වැරදි කරන ධාතු ලක්ෂණ පැත්තකට ගිහිල්ලා ආයෙ අර කය පිළිබඳ බැඳීමක් එන ඒ දෙක එහාට මෙහාට වෙවි වෙවි වෙවි තමයි අපි මේ කය පිළිබඳව තිබුණු හිත කායගත සතිය හරහා මේ කය කියන්නේ ධාතු පිණ්ඩයක් එළියේ තියෙන ධාතු ඒ නිසා රාහුල පුංචාම්දුරණ බුදුහාමුදුර සඳහන් කරනවා අජ්ජත්තපට විදහාතු බහිද්ධා පට විදහාතු පට විදහාතු රේවේසා රාහුලේ මේක අජ්ජත්තපට විදහාතු විතර තේරුම් ගන්නේ එළියේ තියෙන බාහිර පටවි ධාතු ත්‍රිවිධ කරන්නේ දෙකම පටවි ධාතු. ඒ ධාතු දන්නේ මේ ඇඟක් ඇතුලේ තියෙනවද නැද්ද කියලා. ඒ නිසා ධාතු මනසකාට හිත ගියා නම් මමයා රැකෙන්නේ නැහැ. කය රැකෙන්නේ නැහැ. මේ අපි දෙන නම් වණන් නැති වෙනවා. ඒක නිකන් මේ බිම් බෝම්බයකට අහුනවා. අර තිබුණ ඔක්කොම බැලුම් පුපුරලා ගියා. ඉතින් ඒකට අපි බයයි ටිකක්. ඒ නිසා ආයෙ ගන්නවා කයට. ආය යනවා ධාතු මාර්ගයට. ආය කන්නේච ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට තේරෙනවා මේ කය කියලා ගන්නෙ කන්දක්, ස්කන්ධයක් ගොඩක්. මේ ළඟ තියෙන එකත් කයක් තමයි. හැබැයි ඒක මගේ නෙවෙයි නිසා අපිට මේක ගැන භාවනා කරලා වැඩකුත් නැහැ. මේකේ නිවන් දකින්නත් බෑ. මේක ගැන භාවනා කරන්නත් ඕනේ නිවන් දකින්නෙත් මේකේ. කවදා හෝ මේ කය ධාතු මනසිකාර කන්නාඩියේ බලපු දවසේ තේරෙනවා මේ ධාතු එළියේ තියෙන ධාතු අතර කිසි වෙනසක් නැහැ. ඒ නිසා ධාතු මනස්කාරය සහ කය කොටස් වලට අනේක ඒ මේ බබා හුරතල් භාෂාව අතහැරලා වැඩි හිටි භාෂාව තේරුම් ගන්නට යනවා. එහෙම නැත්නම් වැඩි හිටියෙක් දෙවෙනි භාෂාව තේරුම් ගන්නවා. වැඩි හිටියන දෙවෙනි භාෂාව පළවෙනි භාෂාවට වඩා අමාරුයි. එතකොට ලැජ්ජයි වචන වරදලා කතා කරන්න. ඒ නිසා අපි දන්න භාෂාවට යනවා. නමුත් වරද වරද හරි කතා කරු නැත්නම් කවදාවත් දෙවෙනි භාෂාවට යන්නේ නැහැ. ඒ නිසා ධාතු මනසිකාට ගියොත් අපි මේ විශ්වගත පිටසක් බාටපත් වෙනවා. ඒකට හිමීට යන්න දෙන්න කියන එක තමයි උපදේශයක් වශයෙන් කියන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්ස මම ඔබ වහන්සේගේ භාවනා වැඩමුළු කිහිපයකට සහභාගී වී ඇත. මූලික කර්මස්ථානයේ ලෙස ආනාපාන සති භාවනාව වඩමි. කුඩා කල සිට පර්යංක භාවනාව වැඩූ නමුත් සක්මන් භාවනාව ඉගෙන ගත්තේ මීතිරිගල ආරණ්‍යේනි. මාගේ භාවනා අත්දැකීම් මෙසේය. සක්මන් භාවනාව මුලදී දකුණ වම ලෙස යටිපතුලට සිත යොමු කරමින් භාවනාව පටන් ගනිමි. ටික වේලාවක් ගතවන විට සිත කකුල් කඳන් දෙක වෙත යොමුවන අතර එකකින් එකකට කකුලේ බර මාරු වෙමින් ශරීරය ඉදිරියට ඇදෙන හැටි බලමි. මට කකුල් දෙක උණ බට දෙකක්සේ දැනෙන අතර සතියෙන් යුතුව ඉදිරියට ඇදෙන මාගේ ශරීරය නිරීක්ෂණය කරමි. මම ඇටසැකිල්ලක් ලෙසත් එය චිරිචිරි හඬින් වර එක හඬක් නගන බවත් මගේ සිත ශරීරයෙන් වෙන් වී ඇති බවත් මට දැනේ. ලනුපැදුරෙන් අඟල් දෙක තුනක් ඉහළින් පාද තැබෙන ලෙසක් මට දැනේ. මුලදී දැනුණු නිදිබර ගතිය හා පාලනයෙන් තොරව ශරීරය වැටෙන්නට යන ගතිය දැන් නැත. මුහුණේ ඇටවලට හුලං වදින වාසේ සිසිලක් දැනේ. දිගටම සක්මන් කරන විට මගේ ඇටසැකිල්ල කැඩී බිඳී අලු බවට පත්වන හැටි මට පෙනේ. මනාව එදෙස බලා සිටින මට මම එතන නොමැති බව දැනෙන අතර මහා සැහැල්ලුවක් දැනේ. කිසිදු බියක් නොදැනේ. මේ සියලු භාවනා අත්දැකීම් තුළ මහා නිහඬ පාළු නිස්කලංක බවක් මම අත්විඳිමි. එදිනෙදා ජීවිතයේ ලබන ഘോഷාකාරී අත්දැකීම් වලට සාපේක්ෂව භාවනාව තුල ඇති නිහඬ බව සිතට පිරුණු බවක් ගෙන දෙන්නේය. සෑම දිනකම මම අනිවාර්යයෙන්ම නිින්දට පෙර සිතින් ශරීරය දෙස බලමි. වැතිර සිටින ඉරියව්වේ හිස සිට පාදය තෙක්ද පාදාන්ත අත්තයේ සිට හිස තෙක්ද දෙතුන් වරක් සිත යොමු කරමි. සිත වහා විවේකී වන අතර හදවතේ ගැස්ම මට ඊටා ප්‍රකට වේ. ඉක්බිතිව සිත පපුව මැද සිට පිටතට සිත් පැන සිත පැන ගන්නා බවත් ශරීරය පෙනෙන නොපෙනෙන මානයේ රාත්‍රිය පුරාවට සිත පවතින බවත් මට දැනේ. රාත්‍රිය පුරාවට බොහෝ විට එක ඉරියව්වක් පවත්වන අතර ඉරියව් මාරුව මාරු වුවහොත් එය හොඳින් මතකයේ ඇත. වාහන හඬ, බල්ලන් බුරණ හඬ වැනි දේ කිසිවෙකු කාමරයේ විදුලි පහන දැල්ලුවහොත් ඒ බව මට හොඳින් දැනේ. ඇසේ. නමුත් මගේ ඇස් ඇරෙන්නේ නැත. මට කීමට ඇත්තේ භාවනා කරන්නට පුරුදු වූ පසු නිින්ද වෙනුවට කායික විවේකය රාත්‍රිය පුරාම අත්විඳින බවයි. එසේම සිත නිදා නොගන්නා බවත් කුරුල්ලෙකු ගසක අත්තක් මත රාත්‍රිය ගත කරන්නාසේ මාගේ ශරීරය අත්හරින සිත ශරීරය පෙනෙන නොපෙනෙන මානයේ සිරුරින් බැහැරව සිටිනා බව වැටහි. එසේම වෙනදා එලාම් ඔරලෝසුවට පිබිදුණු මම ඒ වෙනුවට පෙරදා රාත්‍රියේ තීරණය කරගත් පරිදි නිසි වේලාවට අවදි වේ. වේලාව ඔරලෝසුවේ සමාවන්න එලාම් ඔරලෝසුවට වේලාව තැබුවද එය වැඩිවීමට විනාඩි දෙකකට පෙර හෝ සිතමා අවදි කරන බව අත්විඳ ඇත. බොහෝ මිලමුදල් වියදම් කර බාහිර ලෝකයෙන් ලබා ගන්නා නිදහසට වඩා වැඩි විවේකයක් නිදහසක් සිත දෙස බලා සිට එය හික්මවා ගැනීමෙන් ගත හැකි බව මගේ අදහසයි. එදිනෙදා තනිව කරන වැඩ හැකිතාක් සතියෙන් කිරීමට පුරුදු වී සිටිමි. අසතිමත්ව ගතකොට සතිමත් වන වේලාවට පපුවේ ගැස්ම සමග සිත ශරීරයට ඇතුළු වීම මාගේ අත්දැකීමයි. එහි වරදක් තිබේදයි කාරුණිකව පහදා දෙන සේක්වා. මොන කරාද පිට ගියේ හිත ආපහු එන්න ගියාම ඉතින් ඵලයන් කියන්නේ. එන්නගෙන ඒක තමයි තියෙන්නේ. හිත ටිකක් ගැස් වෙනවා. කායත් ගැස් වෙනවා. ඉතින් gederin ගිය කොල්ලා හිතුවක්කාරකම් කරලා ගෙටාවයි කියලා තින් නාවලා ගන්න එකනේ කරන්නේ. කෙල්ලෝ නම් එහෙම බෑයි කියලා කියන හැබැයි. කොල්ලන්ගේ ප්‍රශ්නයක් නෑ. ගෙටාවට පස්සේ හොදලා ගෙට ගන්න එකයි තියෙන්නේ. වගේ හිත පිට යනවා ආපහු එනවා. ඉතින් මේකට සෝලිදා යන්නයි කලබල වෙන්නයි ගියාම හිත තවත් කඩප්පුලි වෙනවා. ඉතින් එනකොට ටිකක් කලබල තමයි මේක කොයි දහපතුරා ගිහිල්ලා අවිල තියෙනවද දන්නේ නැහැ ඒක උල් කියන නාලවරින් කිය. ඕන දැනකට යන්න හරි. ඔය හිත නරක් වෙන්නේ හිතත් එක්ක ඇප්පෙන්න ගියොත් තමයි. ඉතින් භාවනා මැදයන්ට ආවම එක්ක බුදු වෙන්න පුළුවන් නැත්නම් බුදියන්න පුළුවන්. ඔය බුදිනා බුදු වෙනා දෙක අතර පොඩි කිට්ටුකමක් තියෙනවා භාවනා මධ්‍යස්ථානෙ. භාවනා හරියනවා නම් නිින්දක් ඇත්තෙම නැහැ. ඇතිස්සේ කිසිම නිින්දක් නැහැ. හැබැයි බබා දොයි වගේ ඉන්නවා. එහෙම නැත්නම් බුදියනවා. ඒක බුදු වෙන්න බෑ. බුදු වුණානේ බුදියන්න බෑ. ඉතින් කීප දෙනෙක් මම දන්නවා බෙහෙත් බොනවා. මේ නිින්ද යන්නේ නැහැ කියලා. ඉතින් සයිකියාට්‍රිස්ලා ඇවිල්ලා බෙහෙත් දෙනවා මේ මේ ඉන්සොම්නියා කියලා. ඒ බෙහෙත් යවට පස්සේ තෝන්තුම වෙලා යනවා. මොකද භාවනා නිසා නිින්ද යන්නේ බෙහෙත් බලයට යන්න හදනවා. රබර් පටියක් දෙකට ඇද්දා වගේ කරදර වෙනවා. ඒ නිසා නිින්ද අවශ්‍ය කරලා තියෙන්නේ වේබු සෑඩෝ කියලා ස්වාමීන් නමක් හිටියා. ඔය මහසි සෑඩොත් එක්ක වගේ ස්වාමීන් වහන්සේ. වේබු සෑඩොත් එහෙමයි තඹුළු සෑඩෝ කියලා ස්වාමීන්. ඒ දෙනවම කියනවා නිින්ද තිරිසන් වැඩක්. දවසේ අසමබරව ගත කරපු කෙනාට විතරයි නිින්දක් අවශ්‍ය වෙන්නේ. දවස හොඳට සෝසේ ගත කරන කෙනා නිින්දක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක චෝදනාත්මක වචනය මොකද සරුවචනසෙත් නිදාගත්තානේ. වර්ධා දිස්ථාන යුක්තෝ ඒ ඉරියව පවත්තනවා. එනිසා භාවනා කරගෙන කරගෙන යනකොට අපි මේ දිනදා ගත කරන පැය 6ක් බුදිය ගන්න ඕනේ මෙච්චර කරන්න අච්ච ඒ මොනවත් නැහැ ශරීරයේ සතියත් එක්ක ලස්සනට වැඩ කරගෙන යනවා ඒක පුරුදු වෙච්ච දවසේ අපි අපේ ජීවිතයට දෙන්න පුළුවන් උපරිම මෛත්‍රිය සුභසිද්ධිය දෙනවා. දැන් අපි දෙන්නේ වද. දෙන සේරම වදයක් මේ ශරීරයට ඒවා දරා ගන්න බෑ. හිත තැම්පත් වුණාට පස්සේ ඔන්න දැනෙන්න පටන් අර ගන්නවා. निराமிෂ සුඛය කියන එක. ඒක ආමිෂයෙන් කද්දාවත් ගන්න බෑ. ආමිෂය කියන්නේම කක්කා. නිරාමිෂ සුඛය ආවට පස්සේ තේනවා අනේ මේක අනික් ඇත්තන්න දෙන්න නැත්තම් අනේ අපි දරුවන්ට දෙන්න නැත්තම් අනේ මේ අන්‍යාගමිකයන්ට දෙන්න නැත්තම් දෙයියන්ට දෙන්න නැත්තම් බ්‍රහ්මයන්ට දෙන්න නැත්තම් කිසි කෙනෙක් කැමති නැහැ ඔක්කොටම ඕනේ බැංකු පොතේ කීයක් තියෙනවද කියන එක තමයි. තේතා කල් නිරාමිෂ සුඛේ කිට්ටුවටත් එන්නේ නැහැ. ඒ නිසා නිරාමිෂ සුඛේ ගන්න ආමිෂ පිළිබඳව ඈඩ් කරගෙනම තියන්න ඕනේ නැත්තම් ගන්න බෑ. ඒක නිසා මේ ජීවිතයේම නිරාමිෂ සුඛයක් විඳින්න නැතුව මැරෙන මිනිස්සෙක් ගැන කියනකොට බුදුරජාණන්සේ වචනයක් පාවිච්චි කරනවා මගෝ කියලා. අපි මගෝඩිස් කියලා වගේ වචන කියන්නේ මුර්ගයයි කියලා කියන්නේ. ජීවිතේ ලැබිය යුතු මේ නිර්ආමිෂ සුඛය අඳුනගන්න නැතුව මැරෙන. ඔහේ තියෙන දේවල් වලට දරුව ගැනයි, සල්ලි ගැනයි, බූදල් ගැනයි කතා කර කර කච කච කච කච කාලේ ඉන්න එකට කියන්නේ මේ පපංචාබිරතෝ මගෝ උදේ ඉඳලා හැන්ද වෙනකන් කල්පනා කරනවා. මුර්ගයි කියලා කියන්නේ. ඉතින් අටුවචාන් වහන්සේලා ලැජ්ජ නිසයි කියලා කියනවා මෝඩකම කියලා. මෝඩනේ තිරිසංකම්. ඒක අඩු කරන්න බලන එකයි අපි බුද්ධ ශ්‍රද්ධාවෙන් කරන්නේ. ඊටර මේ වගේ ඒවා පේන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ අපි ඒක මේ කොයිතනින් පටන් ගත්තත් අපිට මෙතෙන්ට යන්න පුළුවන්. ඒක වඩා වර්ධනය කරන එකට අපි ජීවන රටාව සකස් කර ගන්න ඕනේ. සම්මා ආජීවය සකස් කර ගන්න ඕනේ. එන්න එන්න එන්න විවේක වෙන තැනට හදාගන්න එකයි මේ මේ ලියුපෙකනට කියන්න තියෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නේ. අවසාන ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ මේ භාවනා මධ්‍යස්ථානයේට ආදුනිකයෙක් වෙමි. මීට පෙර මා භාවනා කර ඇත්තෙමි. පර්යංක භාවනාව මාගේ මූල කර්මස්ථානයේ ආශ්වාස ප්‍රස්වාසයයි. පළමුව මා ඉන්නා පර්යංකයේ සතිය පිහිටුවා සුළු වේලාවක් බලා සිටිමි. සිත නාසාග්‍රයේ පිහිටුවා ඒ දෙස බලා සිටිමි. ක්‍රම ක්‍රමයෙන් දිග හා කෙටි බව හා ටිකින් ටික සිත තැම්පත්වන බවක් පෙනේ. සතියෙන් මම එදෙස බලා සිටින විට නිශ්චල ස්වභාවයක් දකිමි. එසේ විනාඩි කීපයක් ගිය විට මට යලි සතිය පිහිටුවා ගැනීමට හැකිවන්නේ මාගේ ශරීරයේ ඇතුලාන්තයේය. ශරීරයේ අවයව එකින් එක දිස්වේ. මම ඒ දෙස බලාගෙන සිටිමි. පිළිකුල નિසරු බව, දුගඳ ආදිය දැනී නැති වී යයි. මෙසේ මට වැඩි වේලාවක් සිටිය හැක්කේ කයේ નિසරු බව, අනිත්‍ය බව දකිමින්ය. ඉන්පසු මට දැනෙන්නේ වාග්්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවය. ගරු ස්වාමින් වහන්ස මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව සක්මන් භාවනාව වම දකුණ ලෙස බලමි. පියවර 10ක් හෝ 15ක් පමණ ගිය පසු සතිය පිහිටන්නේ පයෙහි යටිපතුලටයි. වැලි පොළවේ සක්මන් කරන විට ඝන බවත් සමහර අවස්ථාවල සිසිල් බවත් දැනේ. ලනුපැදුරේ ගමන් කරන විට තද ගතියක්, රළු ගතියක් දැනේ. සක්මන් භාවනාව පරයන්ක භාවනාවට අත්දැලක් ලෙස මට දැනේ. ගරු ස්වාමින් වහන්සේ මාගේ මේ භාවනා පිළිවෙලෙහි යම් අඩුපාඩුවක් ඇතනම් සකස් කර ගැනීමට උපදේශක් දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ හා නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. අඩුපාඩු පෙන්වනටත් වැඩිය අර අහලා තියෙන නිසා පටිංගේදී කතා කරලා තිනවා මට කයේ තියෙන නිස්සාර භාවය කල්පනා කිරීම සරුවචන් වහන්සේ කිරේ සද්ධාව ඇති කිරීම වගේ දේවල් හොඳයි කියලා. මුත් ඒ වෙනකොට නැත්නම් මේ කයේ නිස්සාර භාවය කල්පනා කිරීම නිසා සතියේ වර්ධනයක් සිද්ධ වෙනවා නම් ඒකට ඉතින් හොඳයි කියනවා. එහෙම නැත්නම් මේ සරුවචනගේ සද්ධාව නිසා ගත්ත ඉරියව පවත්තන්න කඩා ගන්න නැතුව හේම සතිය දිකට පවත්තන්න පුළුවන් හොඳයි කියනවා. එහෙම නැත්නම් ඒ දේවල් කලින් හිතාගත්ත දේවල් ගෙනත් දැමිලද්ද දන්නේ නිසා මේ කරන කටයුත්ත මේකේ තියෙන අසුබේ අසානිසාර භාවය වැලීම සතියට හේතු පාදක වෙනවාද කියලා බලන්න මේ ਸਰවඥාන්තිකේ තියෙන සද්ධාව සතියට හේතු පාදක වෙනවාද බලන්න එහෙමනම් හොඳයි ඒ නිසා මේ දේ කරන ගමන් මේ දේ ඒ උපක්‍රම යොදන ගමන් සතියෙම තමයි දාලා බලන්න ඕනේ සතිය වඩා වර්ධනයක් වෙනවනම් අපි ඒක අනුමත කරනවා ඒක මේ කරන වැඩ නිසා තිබුණු සතිය වර්ධනයේ බාධා වෙනවනම් ඒක අයින් කරලා ස්වභාවික විදිහට සතිය වැඩෙන්න දෙන එක තමයි කරන්න තියෙන්නේ. ඒක ඉතින් අර පොඩි පොඩි සුසර කිරීම පොඩි පොඩි සියුම් සුසර කිරීම කරන්න ඕනේ. මම මේක දිගට යනකොට ඒක කොහොමඩක් අසිද්ධ වෙනවා. ඒ කවුරු නොකිරුවා සිද්ධ වෙනවා. අර අහන නිසා මේ වගේ කියන්න පුළුවන් අවශ්‍ය නම් මෙන්න මේ විදිහට සුසර කිරීම කරන්න අසුබ වර්ධන වේලාවේ තමන්ගේ සතිය වර්ධනයක් ඇති වෙනවද? බුද්ධ සද්ධාව ඇති වෙනකොට සතිය වර්ධනයට හේතු වෙනවනම් හොඳයි කියන එක තමයි කියන්නේ. හොඳයි අපි විනාඩි 4-5ක් වැඩිපුරක් තරම් තියෙනවා. ඒක ප්‍රශ්න මතුවෙන්නේ හරියට පැයට බලාගෙන තියෙන නිසා මෙතනින් අපි ඉවර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. තව කාට හරි තියෙනවා ඉවර වෙන්න ඉස්සලා කියන්න කරන්න මොනවා හරි.